නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපානසති භාවනාවේ කමඨාන් දේශනාවයි ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩවීම පිළිබඳ කමඨාන කොහොමද අපි වඩන්නේ මේ කමඨාන තුලින් මාර්ගඵල නිවන් අවබෝධ වෙන්නේ කොහොමද මේ කමඨාන වඩන භාවනා යෝගියා මූණ දෙන ගැටළු මොනවද මේ කමඨාන කරනකොටගෙන මාර්ගඵල නිවන් අවබෝධයට පත් වෙන්නේ කොහොමද කියන එක තමයි අපගේ විශේෂ අවධානම. ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා සිය පැවැත්වීම කියන භාවනාව තථාගතයන් වහන්සේ මේ ලෝක සත්‍යයේ නිවීම පිණිස අපගේ සංසාර විමුක්තිය පිණිස දේශනා කරපු උත්තරීතර කමඨාන. ඉස්සෙල්ලාම අපි දැනගන්නට ඕනේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩා සීය ප්‍රවත්වීම කියන භාවනාව ඇත්තටම ආනාපාන සතියක්ද එහෙම නැත්නම් වෙන මොනවාරිද කියලා. ආස්වාස ප්‍රාස්වාස මත සීත පීඩනකොට ඒ තුල තියෙනවා චිත්තානුපස්සනාව කියන භාවනාව. ආස්වාසය ප්‍රාස්වාසය අඳුනාගෙන ඒක මත සිත පීඩනකොට ඇත්තටම ආනාපාන සතිය නෙමෙයි කරන්නේ චිත්තානුපස්සනාව. ආස්වාසය ආස්වාසයේ වශයෙන් එයි මත සිත පීඨවීම ප්‍රාස්වාසය ප්‍රාස්වාසයේ ලෙස ඒ මත සිත පීඨවීම ආස්වාසයමයි ප්‍රාස්වාස වෙන්නේ ප්‍රාස්වාසයමයි ආස්වාස වෙන්නේ දෙක අතර කිසිම වෙනසක් නැහැ අපි මොනවද ගන්නෙ ඒක දෙන්න ඕනේ මොනවද දෙන්නේ ඒක නැවත අපි ගන්න ඕනේ මේක තමයි මේ විශ්වය තුළ පවතින නාම රූප ධර්මතාවයේ තියෙන ගනුදෙනුව අපි කෙනෙකුට නිନ୍ଦා අපහාස කළා නම් ඒ නිନ୍ଦා අපාසය අපට ඒ විදියටම ලැබෙනවා. අපි කෙනෙකුට ගලකින් ගැව්වා නම් අනිවාර්යයෙන්ම අපට ගල් පාරක් විඳින්න සිද්ධ වෙනවා. අපට ගල් පෙරලන්න මිනිස්සු මේ ලෝකේ ඉපදෙනවා. එහෙනම් මේ ගනුදෙනුව බැලුවාම දීපු දේ ලැබෙනවා ලැබිච්ච දේ දෙනවා. එහෙනම් ආස්වාසයම නැවත පිටත් වෙනකොට ඒ ආස්වාසයමයි පිටත් වෙන්නේ. නමුත් අපි අර එනවා කියන එකට වඩා වෙනත් ක්‍රියාවලියක් නිසා අපි ඒකට ප්‍රාස්වාස කියලා කියනවා. එහෙනම් මේ ආස්වාසය ප්‍රාස්වාසය කියන මේ ධර්මතාවය ඒ ඒ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීටලා භාවනා කරනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා එකම ක්‍රියාවලිය එකම උස්මය චලනය වෙනස් වෙනකොට ක්‍රියාවලිය වෙනස් වෙනකොට ඒකට නාමයක් හම්බෙනවා වෙනත් රූපයක් හම්බෙනවා ආස්වාසයක් ආස්වාසයක් වශයෙන් දකින්න කෙනාට ප්‍රාස්වාසයක් ආස්වාසයක් වශයෙන් දකින්න පුළුවන් කමක් නැහැ. ප්‍රාස්වාසයක් ප්‍රාස්වාසයක් වශයෙන් දකින්න කෙනාට ප්‍රාස්වාසයක් ආස්වාසයක් වශයෙන් දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ආනාපාන සති භාවනාව කරන භාවනා යෝගියා චලනයක් ඇති වෙනකොට ඒ චලනය තුලින් තමන්ගේ අදහස වෙනස් වෙනවා ඒ අදහසට අනුව නාම රූප නිර්මාණය වෙනවා මේ දේ දකිනකොට එයා මේ ධර්මයේ දකිනවා මොකද්ද එකම දෙයක් පවතිනවා උස්ම ටිකක් යනකොට නමක් එනකොට තව නමක් ගොයම් කියලා කියනවා ටික දවසකින් අපි ඒකට පිදුරු කියලා කියනවා. අද වී කියලා කියනවා. එට අපි ආල් කියලා කියනවා. අනිත්ට බත් කියලා කියනවා. එහෙනම් මේ නාම රූප මේ චලනය වෙන සෑම අවස්ථාවකම අලුත් අලුත් නාම රූප ඉපදෙනවා. ගිය උස්ම ටිකම නැවත ඇරිලා එනවනම් ආස්වාසයම නැවත ආස්වාස වෙනවනම් ඇයි ප්‍රාස්වාස කිව්වේ? එහෙනම් චලනයට, කම්පනයට, පීඩනයට භාජනය වෙන සෑම අවස්ථාවක් තුළම අලුත් අලුත් නාම රූප බී වෙන මේ ධර්මතාවයේ දැක්කාම දැන් එයා ධම්මානුපස්සනාව දකිනවා මේ ආස්වාස ප්‍රාස්වාස තුලින් මේ ධර්මතාවයේ දකිනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා මේ සෑම ගනුදෙනුවක් තුළම යථාර්ථයේ දකිනකොට ධර්මයේ මෙනෙහි වෙනවා. නාම රූප කීයක් තියෙනවද මේ ලෝකේ බැලුවාම අසංකේය කෝටි ප්‍රකෝටියක් විතර නාම රූප තියෙනවා. මේ නාම රූප දැකලා අවබෝධ කරලා ඉවර කරන්න බෑ. මේ ධර්මතාවයන් මෙනෙහි කරලා අවසන් කරන්න බෑ. මේක ඇටේරියා වනයේ සම්පූර්ණ ගසුයි කොළයි පොතුයි මලුයි මුලුයි අරගෙන ගවේෂණය කරනවා වාගේ වැඩක්. Tamange අතට ගත්ත ඇක්ටේරියා කොළ ටිකවත් Tamanට විග්‍රහ කරගන්න බැරි නම් 84000 කියලා ඒකේ සම්පූර්ණ විග්‍රහය කරන්න අපි අපෝසත් නම් ඇක්ටේරියා වනය ගැන මොන කතාවද? මේ ධර්මතාවයේ වැටහෙනකොට මේ ලෝකයේ තියෙන කිසිම නාමයක් රූපයක් මෙනෙහි කරලා යථාර්ථය දැකලා සාකච්ඡා කරලා ගවේෂණය කරලා නිගමනයට ඇවිල්ලා ප්‍රත්‍යක්ෂ කරලා මේක ඉවර කරන්න බෑ කියන එක දකිනකොට Taman තුල විශාල විඩාවක් දැනෙනවා. ඒ විඩාවට වචනයක් දෙන්න වෙනවා වේදනාව කියලා. මේ වේදනාව දැනෙනවා මේ දුක දැනෙනවා හේතුව මේ නාම රූපයන් ගවේෂණය කරලා ඉවර කරන්න බෑ. මේකේ ආරම්භය අවසානය දකින්න බෑ. මේ අවස්ථාව වෙනකොට මේ භාවනා යෝගියාට වේදනානුපස්සනාව කියන්නේ මොකක්ද කියන එක වැටෙනවා. මේ වේදනානුපස්සනාව දැනගත්තාම මේ හැම එකක්ම සිතින් සිටුවෙච්ච දේ සිත තමයි මේකේ මූලාරම්භය සෑම කාරණාවක්ම ගවේෂණය කළේ ඒක චිත්තානුපස්සනාව වුණා නැවත ඒ කාරණා තුල තියෙන අභ්‍යන්තර කරුණු ගවේෂණය කරනකොට ඒක ධම්මානුපස්සනාව වුණා මේ නාම රූප ගවේෂණය කරලා සාකච්ඡා කරලා ඉවර කරන්න බෑ මේක විඩාවක් මහන්සියක් දැන් වේදනානුපස්සනාව වැටුණා එහෙනම් මේ ධර්මතාවයන් තුනම පවතින්නේ බඹයක් විතර උස තියෙන කයක් තියෙන නිසා සිතක් තියෙන නිසා සිතයි කයයි මුල් වෙලා තමයි මේ සම්පූර්ණ ක්‍රියාවලිය ක්‍රමවේදය නඩත්තු කරගෙන යන්නේ මේ කය මුල් කරගෙන සිදුවෙන ක්‍රියාවලියක් සිත මුල් කරගෙන සිදුවෙන ක්‍රියාවලියක් මේක වැටහෙනකොට කායානුපස්සනාව වැටෙනවා. කයට අනුවයි මේක සිදු වෙන්නේ. කය තුල පවතින සිතට අනුවයි මේක සිදු වෙන්නේ. මේ ධර්මතාවයේ වටා ගත්තාම මේ භාවනා යෝගී ආර්ය ශ්‍රාවකයාට සතර සතිපට්ඨානේ වැටෙනවා. එනම් ආස්වාස ප්‍රාස්වාස මත සීය පැවැත්වීම එහෙම නැත්නම් සිත පීඨවීම කියන මේ කමඨාන අපි ගොඩාක් ගැඹුරින් සාකච්ඡා කරලා බලනකොට අපට පෑදිලිව පේනවා කයට අනුව දැකීමේ ඥාණය පාළ වෙන බව. නමුත් අපේ අවාසනාව අපගේ ජීවිත කාලය පුරාම අපි ආස්වාස ප්‍රාස්වාස කළා. මේ ධර්මයේ ශ්‍රවණය කරනකොටත් ආස්වාස ප්‍රාස්වාස නොකරමි කියලා අපට කියන්න පුළුවන්ද? එහෙනම් අපේ ජීවිත කාලයම රාත්‍රියේ දවාලේ නිදාගෙන ඉන්නකොටත් ඇවිදලා යනකොටත් ඈරිලා ඉන්නකොටත් මේ සෑම ඉරියව්වක් තුළම ආනාපාන සති භාවනාව කෙරෙනවා. එහෙනම් උපරිමේ මේ භාවනාව තුළින් අවුරුදු 8යි අවුරුදු 7ක් වෙනකොට මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන අප සසරින් එතර වෙන්න ඕනේ. නමුත් අවුරුදු 8ට වඩා අඩු කට්ටිය මෙතන නැත්තම් හැමෝම අවුරුදු 25ට වඩා වැඩි නම් ඇයි මේ ආනාපාන සති භාවනාව තුළින් මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ තුළින් මේ වෙනකොටත් මාර්ගඵල නිවන් අවබෝධ උනේ නැත්තේ කියන එක ලොකු ප්‍රශ්නයක්. එහෙනම් අපි මේ කමඨාන් වඩනකොට මේ කමඨාන තුල පවතින විද්‍යාව දැකලා නැහැ. මේ කමඨාන් තුල තියෙනා වූ ක්‍රියාවලිය ක්‍රමවේදය පිළිබඳ අවබෝධය නැතිකම නිසා අපි මේ කමඨාන් විවිධාකාර ක්‍රමවලින් වැඩුවා අවබෝධයේ නැතිකම හේතු කොටගෙන අපි පටන් ගත්ත තැනම තාම ඉන්නවා එහෙනම් මේ කමඨාන් ධර්ම දේශනාව තුළ මේ කමඨාන වඩන භාවනා යෝගියාට මූලික අවබෝධය ලබා දීම අපගේ අදහස උනත් මේ භාවනාව තුළින් මාර්ගඵල නිවන් අවබෝධයට පත් කිරීම තමයි අපේ අවසාන ඉලක්කය. ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨ වීම කියනකොට මේක කොහමද සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙනකන් යන්නේ ආනාපාන සතිය තුලින් රාත් වෙන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආනාපාන සතිය විදර්ශනාවට අරව ගන්න පුළුවන් කියලා කියනවා ඇයි මේක වැඩෙන්නේ නැත්තේ එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨෝ භාවනා යෝගියාට වැටහෙනවා තමන්ගේ සිත සෑම අවස්ථාවකම යමක් මත පවතින බව නැකිටින්න අවශ්‍ය වුණොත් නැකිටීමේ ක්‍රියාවලිය මත සිත පවතිනවා කතා කරන්න අවශ්‍ය වුණොත් කතා කරන්නේ ආවල් දේ කියන ඒ සිතවිල්ල මත සිත පවතිනවා දානයක් අතට දුන්නාම ඒ දානයේ සිත පවතින නිසා නේද ඉවර වෙනකන් ඒක වළඳන්නේ. දානයේ මත සිත පැවතුන් නැත්නම් දානයේ අතේ තියෙන බව මතක නැත්නම් එයා බලාගෙන ඉන්නවා එයා පියවරකට යන්නේ නැහැ. එනම් මේ සිත සෑම මොහොතක් තුළම යමක් මත පවතින බව වැටෙන්න පටන් ගන්නවා. ඒ මත පවතින නිසා ක්‍රියාවලියක් පට ගන්නවා. ඒ ක්‍රියාවට අනුව කර්මයක් අට ගන්නවා. ඒ කර්මය හේතු කරගෙන ඉපදීමක් අට ගන්නවා. මේ ක්‍රියාවලිය මෙයාට වැටෙන්න පටන් ගන්නවා. එයා ඉස්සෙල්ලාම කලේ කුමක්ද ආස්වාස ප්‍රාස්වාස මත සිත පීටුවීම දැන් එයාට තේරෙනවා මම උවමනාවෙන් ආස්වාස ප්‍රාස්වාස මත සිත පීටෙව්වා ඇදයි මේ සිත මේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයේ සෑම සංඥා සංස්කාර ගනුදෙනුවක් තුලම නාම රූප ගනුදෙනුවක් තුලම මත පවතින බව වටා ගන්නවා මේ වටාගත් ධර්මතාවයේ තියා බලනකොට එයා ආස්වාස ප්‍රාස්වාස කරන එක මත සිත පීඨවන ක්‍රියාවලිය නවත්තන්නේ නැහැ එයා ගොඩාක් සන්තෝෂයෙන් මේ ගනුදෙනු කරන සෑම සංස්කාර ධර්මයක් මතම සිත පීඩවන්න වෑයම් කරනවා. එයාට තේරෙනවා මේ හැම ගනුදෙනුවක් මතම සිත පීඩන්න පුළුවන් මගේ නිවීම කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. හේතුව දැක්ක දේ ලෝභයක් නම් ద్వේෂයක් නම් රාගයක් නම් මෝහයක් නම් කර්ම ඇති වෙනවා ඉපදීමකට ගන්නවා ඇහිච්ච දේ ලෝභයක් නම් ద్వේෂයක් නම් රාගයක් නම් මෝහයක් නම් කර්ම ඇති වෙනවා ඉපදීමක් අට ගන්නවා චර්යාවත් එමයයි වචනයත් එමයයි සිතවිල්ලත් එමයයි එහෙනම් මත සිත පීඨවීම කියලා කියන්නේ ඒ චිත්තානුපස්සනාවෙන් ඒ පිළිබඳ අවධානමින් කටයුතු කරනවා කියන එක. එහෙනම් අපගේ සිත මත සිත පීතනවායි කියලා කියන්නේ සිතෙන් කර්ම ඇදෙන්නේ පෙනෙන්නා වූ සෑම නාම රූප මත සිය පීඨනවා සිත පීඨනවායි කියලා කියන්නේ ඒ පෙනෙන රූප වලින් කර්ම අටගන්න. ඇයෙන සෑම ශබ්දයක් මත සිත පීඨනවා නම් ඇයෙන ශබ්ද වලින් කර්ම අටගන්නේ. අපගේ කයේ චර්යාවන් පිළිබඳ සීය පීඨනවා නම් චර්යා මතසිත පීඨනවා නම් ඒ චර්යාව තුළින් කර්ම අටගන්න මේ ධර්මතාවයේ ප්‍රත්‍යක්ෂ වුණාම මේ භාවනා යෝගියාට ස්ථීර වශයෙන්ම යමක් දැනෙනවා ඒ තමයි ආස්වාස ප්‍රාස්වාස මත සීය පැවතීම නැත්නම් සිත පීඨුවීම කියන කමඨාන ඒකාන්ත වශයෙන්ම නිවැරදි කමඨාන නිවනට ඒකායන මග්ගෝ මට පුළුවන් මේකෙන් දුක නිවා ගන්න මේ ක්‍රමය ඇරෙන්න නිවනට වෙන ක්‍රමයක් නැහැ කියලා සැක නැතිව ස්ථීර චෛතසිකය පාළ වෙනවා මේකට අපි කියනවා සම්මා දෘෂ්ටිය කියලා මිත්‍යාව අයින් වෙලා නිවනට තියෙන එකම මාර්ගය ප්‍රත්‍යක්ෂ වීම තුලින් එයා ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨවීම කියන කමඨාන තුලින් සෝවාන් ඵලයටපත් වෙලා. එහෙනම් එයා කිසිම භාවනාවක් වඩන්නේ කිසිම කමඨාණක් ගන්නෙ නැහැ. කෙටියෙන්ම කියනවා නම් ධර්ම ගන්ථයක්වත් පරිශීලනය කරන්නේ එයාට වැඩක් තේරුණා මොකද්ද? ඉපදීමට හේතුව කර්මය කර්ම ගොඩනැගිලා තියෙන්නේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය තුලින්. ඇයි කුසල් කරන්න බෑ ආයතන අය නැත්තම් අකුසල් කරන්නත් බෑ ආයතන අය නැත්තම් එහෙනම් කුසල් අකුසල් කියන සියලෝම කර්ම නිර්මාණය වෙලා තියෙන්නේ ආයතන අයේ ක්‍රියාකාරීත්වය තුලින්. එහෙනම් මේ ආයතන අයේ ක්‍රියාව නැවතුවොත් කර්ම නිර්මාණය නැවතුවොත් නවතින්නේ කර්මය නෙමෙයි ඉපදීමයි නවතින්නේ. එහෙනම් මේ ඉපදීම නවත්තන්න ඉපදීමට කර්ම ඇදෙන ආයතනවල ක්‍රියාකාරීත්වය නවත්තන්න ඕනේ. ඒක නවත්තන්න තියෙන එකම ක්‍රමය ඒ ක්‍රියාකාරීත්වය මත සිත පිහිටුවීම. සීයෙන් ක්‍රියාත්මක කරවීම කියන එක ප්‍රත්‍යක්ෂ වුණ නිසා එයා සෝවාන් ඵලයටපත් වුණා. එයා සම්මා දෘෂ්ටික ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙලා එයා කල්පනා කරනවා මාර්ගය දැනගත්තට අරියන්නේ සැක නැතිව නිවන් මාර්ගය ප්‍රත්‍යක්ෂ වුණාට වැඩක් නැහැ මේක වැඩිවේ නැහැ මේක වඩන් නැතුව දැනගෙන හිටිය පළියට නිවන් යන්නේ එහෙනම් වඩන්න ඕනේ වඩන අදහස පාළ වෙනවා එතකොට මේ ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා මේ සෑම සංස්කාර ධර්මයක්ම ගනුදෙනු කරන්නේ ඇසකන දිවනාසය සමසිත සමග මේ පංචකාමයන් මුල් කරගෙන තමයි මේ සෑම ගනුදෙනුවක්ම සිදු වෙන්නේ මේ ගනුදෙනුවට සිත පීඨවල ගනුදෙනු කරනකොට මේක ගනුදෙනු කරන ක්‍රමවේද හතරක් තියෙනවා එක ක්‍රමවේදයක් තමයි පටවි මට්ටමින් ගනුදෙනු කරනවා. ආපෝ මට්ටමින් ගනුදෙනු කරනවා වායෝ මට්ටමින් ගනුදෙනු කරනවා තේජෝ මට්ටමින් ගනුදෙනු කරනවා එහෙනම් සෑම සංස්කාර ධර්මයක්ම සතරමා භූතවල නිර්මාණයක් නිසා මේ පෘථිවි තරලයේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ සතරමා භූතයන්ගෙන් නිසා මේ ක්‍රියාවලියේ මට්ටම් හතරක් තියෙනවා. අසකන දිවනාසයේ සමසිත දැක්ක ගමම්ම ඒ වර්ණයට රූපයට ගනුදෙනු කරනවා මේක එක ක්‍රමවේදයක් පටවි මට්ටමේ දැක්ක දේ නැවත නැවත මෙනෙහි කරගෙන ඇලීමක් නඩත්තු කරනවා ඒකත් එක්ක තියෙන බැඳීමක් වටිනාකමක් නඩත්තු කරනවා මේක ආපෝ මට්ටමේ දෙවන ක්‍රියාවලිය ඒ දැක්ක දේ බැඳිච්ච දේ වටිනාකමින් තිබෙන දේ සාකච්ඡා කරනවා අනිත්‍යයට ගැන කියනවා කතා කරනවා ඒක අයිති කරගන්න උපක්‍රම කරනවා මේක වායෝ මට්ටමේ තුන්වෙනි එක කියන්නේ නැහැ අදාසක් යෝජනාවක් ඉදිරිපත් කරන්න නමුත් සිතෙන් දුක් වෙනවා අපරාධේ ඒ අවස්ථාව කතා කරගන්න බැරි වුණා අපරාධේ නිකම් පිනට පූජා කරේ මටත් එකක් ගන්න තිබුණා. මේක සිතිවිලි වලින් දුක් වෙනවා. මේක තේජෝ මට්ටමේ අවසාන පියවර. එනම් මේ අසකන දිවනාසය සමසිත මේ ගනුදෙනු කරන සෑම සංස්කාර ධර්මයක් මත සිත පීඨා භාවනා කිරීම කියලා පටන් ගත්තාම මේ ඈම ආයතනයක් තුලම ගනුදෙනු කරන නාම රූප මට්ටම් අතරකින් ගනුදෙනු කරන බව මේ භාවනා යෝගියාට වැටහෙනවා මේ භාවනා යෝගියා පඨවි මට්ටමින් ගනුදෙනු කරන මේ සංඥා සංස්කාර ධර්ම පිළිබඳ අවධානමෙන් සීය පීඨවනකොට දැක්ක දේ දැක්ක බව සීය පීඨවන එක හරි ලේසි. ඒ නිසා පළවෙනි මට්ටම බොහොම ලේසියෙන් එයා නිරෝධ කරගන්නවා. දකින දකින හැම දෙයක්ම අනිත්‍යතාවය තුලින් එහෙම නැත්නම් චිත්තානුපස්සනාවෙන් දැකලා ඒක නිරෝධ කරගන්නවා. ඇයෙන සෑම වචනයක්ම චිත්තානුපස්සනාවෙන් ඇයෙන්නේ මේකයි කියන එක මතසිත පීඨවලා එයා ඒක නිරෝධ කරගන්නවා. එහෙනම් මේ විදිහට අසකන දිවනාසය සමසිත කියන ආයතන අය තුලම පඨවි මට්ටම නිරෝධ කරනකොට චර්යාවේ විශාල වෙනසක් ඇති වෙනවා. එයා ගොඩාක් කල්පනාවෙන් ඇසිරෙනවා. සීය පීඨවනවා. ඇයි මේ චර්යාවෙන් විශාල අකටයුතු දේවල් වෙනවා. මගේ චර්යාව නිසා මට ජාති ජරා භව ඇති වෙනවා. මේ අවබෝධය එනකොට විශාල රූප වලින් ගනුදෙනු කරන පටවි මට්ටමේ ගනුදෙනු වලින් නිරෝධ වෙනකොට ඒක දැක්ක දේ පිළිබඳව Tamanට විශාල බැඳීමක් ඇති වෙනකොට ඇලීමක් ඇති වෙනකොට ඒකෙනුත් නිරෝධ වෙනකොට එයා සකු르දාගාමි මට්ටමටපත් වෙනවා ඒකයි සෝවාන් ආර්ය ශ්‍රාවකයා ආනන්තරිය පාප කර්ම කරන්නේ තිරිසන් ලෝකවලකින් ඉපදෙන්නේ භූතේ පෙරේතෙක් වෙලා ඉපදෙන්නේ ඇයි මේම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ එයා මේ අවබෝධයටපත් වුනාම පටවි මට්ටමේ ලොකු වැරදි වෙන්නේ නැහැ. එයා සම්මා දෘෂ්ටියේ ඉන්න නිසා මිත්‍යා දෘෂ්ටික කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ සෝවාන් ආර්ය ශ්‍රාවකයා ස්ථීර වශයෙන්ම සතර අපාගාමි වෙන්නේ නැහැ කියන එක කියන්න පුළුවන්කම තියෙන්නේ. මේ ධර්මතාවය මේ ගනුදෙනුව මත සිත පීඨවනකොට තමයි තේරුනේ මේ සිත පීඨවනකොට මේක සංකීර්ණ ප්‍රශ්නයක්. ඇයි මේක ආකාර අතරකින් ගනුදෙනු වෙනවා? එහෙනම් ආකාර අතරකින් ගනුදෙනු වෙන අල්ලන්න පුළුවන් දකින්න පුළුවන් මට්ටම් දෙක වෙන පටවියයි ආපෝ කියන මේ ආකාර දෙක තුලින් ගනුදෙනු කරන සෑම ඝනදෙනුවක්ම අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන නිරෝධ කරනකොට ඒ මට්ටම් දෙක නිරෝධ වෙනකොට එයා සකු르දාගාමි ඵලයටපත් වෙනවා මේ ආර්ය ශාවකයා කල්පනා කරනවා පඨවි මට්ටමෙන් මගේ අඩුපාඩු ඇදුනට ආපෝ මට්ටමෙන් ඇලීමේ බැඳීමේ අඩුපාඩු ඇදුනට තාම වචනවල වායෝ මට්ටමේ ප්‍රශ්න තියෙනවා. මේක හදාගෙන ඉතියට අපි ධර්මයක් දේශනා කරනකොට සාකච්ඡාවක් කරනකොට ඒ අදාළ කරුණු අල්ලලා කතා කරනවා. උදාහරණ උපමා ඔක්කම ඒ ආකාරයටම එනවා සිතේ ඇති දේ කටින් පිට වේ. මේක වටහා ගන්නකොට තේරෙනවා මම පටන් ගත්තේ ආවල් ධර්ම කාරණාව දේශනා කරන්න මට අදහස තිබුණේ ආවල් පණිවිඩය දේශනා කරන්න. නමුත් අවාසනාවට කුමක්ද සිදුවුනේ? මගේ සිතේ මේ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න තමයි කියවෙන්නේ. වෙනත් දෙයක් කියන්න බෑ. මේ හැම කාරණාවක්ම යටපත් කරගෙන සිතේ තියෙන අදහස වචන වලින් ප්‍රකාශ වෙනවා මේ අඩුව තේරුම් ගත්තාම එයා වායෝ මට්ටමේ තියෙන අඩුව හදන්න පුරුදු වෙනවා ශබ්ද කෝෂේ වාලා දාලා එයා නිතරම කල්පනා කරනවා මොකද්ද මේ තියෙන ගනුදෙනුව? ඇයි මම මේ වගේ දේවල් කතා කරන්නේ? දන්නේම නැතුව ඉස්වචන කතා කරනවා, පරුස කතා කරනවා, සම්පප්පලාප කතා කරනවා, බොරුත් කියවෙනවා. මොකද්ද මේ දිවේ තියෙන දෝෂය? ඇයි මට මේක හදා ගන්නම බැරිද කියලා කල්පනා කරනකොට එයාට තේරෙනවා ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨලා භාවනා කරන ඒ ක්‍රමවේදය ඇරෙන්න මේකට විසඳුමක් නැති බව එහෙනම් සෑම ගනුදෙනුවක් තුලින්ම ඒ ගනුදෙනුව මත සිත පීඨලා ඒ සීය දිගටම නඩත්තු කරගෙන යනවා ඒ කාරණාව පිළිබඳ අවධානම යොමු කරන්නේ සිදුවෙන ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡා කරන්නේ ඒ පිළිබඳව කිසිම කරුණාකාරණාවක් කල්පනා කරන්නේ මේ සිදුවෙන සෑම දෙයක් මත දීර්ඝකාලීන චෛතසිකයක් තුලින් මේක දිගටම චිත්තානුපස්සනාව පවත්නවා මේ විදිහට ඉන්නකොට අපට මේ වායෝ මට්ටමේ අඩුපාඩු සේරම ඇදෙනවා අපි දන්නවා අපගේ ඇස කන දිව නාසය සමසිත ගොඩාක් සියුම් සංස්කාර ධර්ම ගනුදෙනු කරන බව අපගේ ජීවිත කාලය පුරාම අපි කරලා තියන්නේ මොනවද ප්‍රශ්නයක් ඇති වුණාම ප්‍රශ්නේ ඇති වෙච්ච බව දැනගෙන ඒ ප්‍රශ්නය දීර්ඝ කාලීනව හිත ඇතුලේ කොඳුර කොඳුර ඉන්නවා සමහර පින්වතුන් ළඟ ප්‍රශ්න තියෙනවා අවුරුදු 20 22 25 වෙච්ච ප්‍රශ්න තාම මතකේ තියෙනවා. තාම ඒවා මෙනෙහි වෙනවා. උදකලාවේ ඉන්නකොට තාම ඒ ගැන දුක් වෙනවා. එහෙනම් අපේ ජීවිත තුළ මේ වගේ මතක සටහන් තිබිලා ඒවා නැවත නැවත මෙනෙහි වෙනවා නැවත නැවත මතක් වෙනවා ඒ නිසා කර්ම නිර්මාණය වෙනවා චේතනා භික්කවේ කම්මං වදාමි එහෙනම් මේ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධය ඇති වෙනකොට මේ ක්‍රමවේදය Taman තුළ දීර්ඝව පවතිනවා මේක ගොඩාක් සියුම් මට්ටමක් නමුත් මේ සියුම් මට්ටම තුළ මට නිදහස් වෙන්න ක්‍රමයක් නැහැ මම දන්නේම නැතුව අවුවෙනවා කියන අවබෝධය ඇති වුණාම මේ සියුම් මට්ටම මත සිත පීඩවනවා තාම කමටහන අත්හැරලා නැහැ අවුවෙන අවුවෙන සෑම ප්‍රශ්නයක්ටම දෙන්නේ අර විසඳුමමයි. මොකද්ද? ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩා සිය පැවැත්වීම. එහෙනම් මේ ගනුදෙනුව මත මේ සියුම් පණිවිඩය තරංගය මත සිත පිහිටලා සිය පවතන එක දිගටම පුරුදු කරනවා. මේම පුරුදු කරනකොට මේ භාවනා යෝගියා දන්නේම නැතුව අනාගාමි ඵලයටපත් වෙනවා. හේතුව එයා වායෝ මට්ටමේ සියුම් දේවල් විතරයි ස්පර්ශ කරන්නේ වෙන මොකවත් එයාගෙන් වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ දේශනාවේ සඳහන් කරනවා ආර්ය ශ්‍රාවකයා අනාගාමි ඵලයටපත් වෙලා සිටියොත් එයාගෙන් බොහොම සියුම් වැරදි විතරයි වෙන්නේ මා පරිමාණ වැරදි මොකවත් වෙන්නේ නැහැ අනවශ්‍ය විදියට සෙනෙහසපාන්න අමෝලික ශ්‍රද්ධාව අමෝලික මා කරුණාව එයා තුළ දකින්න ලබන්නේ ලෝක සත්‍යයේ නිවනට විතරයි එයා ළඟ කරුණාව පාළ වෙන්නේ එහෙනම් මේ අවබෝධයටපත් වුනාම අපට පැහැදිලිව පේනවා මේ ආර්ය ශ්‍රාවකයා භාවනාව පටන් ගත්ත කාලේ නෙමෙයි දැන් ගොඩාක් වෙනස් වෙලා එයාගේ සිතිවිලි වෙනස් වෙලා ඇසකන දිවනාසය සම කියන ආයතන පයේ ක්‍රියාවලිය වෙනස් වෙලා කය එක තැනක තැම්පත් වෙලා ගොඩාක් ගැඹුරු දේවල් ගැඹුරෙන් කල්පනා කරනවා කිසිම කෙනෙකුගේ සිතට කයට දුක් නොදී ජීවත් වීමේ හැකියාව ඉමි වෙලා ඒ කියන්නේ එයා මේ භාවනා කමඨාන තුලින් අනාගාමි ඵලයටපත් වෙලා මේ ආර්ය ශ්‍රාවකයාට තේරෙනවා මම කොච්චර දියුණු වෙලා හිටියත් මොනතරම් සිත පිළිබඳ අවබෝධය තිබුණත් තාම සිත නිවිලා නැහැ. මේ සිත නිවා ගන්න අවශ්‍ය කටයුතු මොකවත් සම්පාදනය වෙලා නැහැ. හේතුව තාම මේ සිත ක්‍රියාවලිය තුල පවතින බව තේරෙනවා. ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයම තාම නාම රූප ධර්මයන් එක්ක ගනුදෙනු කරන බව වැටහෙනවා මේක වැටෙච්ච ගමම්ම මේ භාවනා යෝගියා කල්පනා කරනවා කොහොමද මේ ක්‍රියාවලිය නවත්තන්නේ මේකට විසඳුම මොකද්ද මා විසින් ගත යුතු පියවර මොකද්ද කියලා කල්පනා කරනකොට එයාට පින් සිතිවිල්ල පාළ වෙනවා අපි කියනවා පෙර පින් අපට පාළ වෙනවයි කියලා මේ වාගේ පෙර පිනට සිතිවිල්ල පාළ වෙලා වැටහෙනවා මේ ලෝකේ සෑම ගනුදෙනුවක්ම ක්‍රියාත්මක වෙමින් පවතිනවා අපට මේ ක්‍රියාවලිය නවත්තන්න බෑ අදයි එක දෙයක් නවත්තන්න පුළුවන් ඒ ක්‍රියාවලිය තුලින් නිර්මාණය වෙන කර්මය විතරක් නවත්තන්න පුළුවන් ක්‍රියාවලිය නවත්තන්න බෑ තථාගතයන් වහන්සේට ආහාර අවශ්‍යතා ඇති වෙනවා විවේක පාසුවේ උවමනාව ඇති වෙනවා භාග්‍යතුන් වහන්සේ ලෙඩ වෙනවා උන්වහන්සේටත් වේදනා දැනෙනවා එහෙනම් මේ ගනුදෙනුව අසකන දිවනාසය සමසිත කියන මේ ආයතන අයේ ගනුදෙනුව නවත්තන්න බෑ ගනුදෙනුව තුලින් නිර්මාණය වෙන කර්මය විතරක් නවත්තන්න පුළුවන් මේ අවබෝධයේ පාළ වෙච්ච ගමන් මේ ආර්ය ශ්‍රාවකයා තීරණය කරනවා ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා සිය පීඨවීම කියන මේ කමඨාන තමයි මේ සෑම ප්‍රශ්නයටම තියෙන විසඳුම මාගේ ජීවිත කාලය පුරාම මා කල යුත්තේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨවීමමයි වෙනම එකට විසඳුමක් නැහැ කියලා මේ භාවනා යෝගියා පේන පේන හැම දෙයක් මතම සිත පීඩවනවා. හැයෙන්නා වූ සෑම ශබ්දයක් මතම සිත පීඩවනවා. දැනෙන්නා වූ සෑම ගන්ධයක් මතම සුවඳක් මතම සිත පීඩවනවා. දැනෙනා වූ සෑම රසයක් මතම සිත පීඩවනවා. මේක ඇඹුල් ඒක මත සිත පීඩවුවා. මේක තිත්ත මේක කාට මේක සැර මේක ලුණු හැම එකක් මතම සිත පීඩනවා. ඒ වගේම තමයි තමන්ගේ කායික චර්යාව අරන් බලනකොට මේ සෑම චර්යාවක් මතම සිත පීඩවනවා. ඉපදෙන ඉපදෙන සෑම සිටිවිල්ල ගානේ ඒ සිටිවිල්ල මත සිත පීඨවනවා ඒ කියන්නේ ඒ ආර්ය උත්තමයා දැනගත්තා මේක මත සිත පීඨවලා මිසක් මේක නිරෝධ කරන්න ක්‍රමවේදයක් නෑ සසරෙන් විමුක්තියටපත් වෙන්න ඕනේ නම් ඉපදීම නවත්තන්නට ඕනේ නම් කරන්න තියෙන එකම ක්‍රියාවලිය තමයි ආයතන අයෙන් වෙන්නා වූ ගනුදෙනුව අරියට තේරුම් අරගෙන ඒක මත සිත පීඨවලා සීය පවත්තන එක මේක වටාගෙන ඒ ඒ ආයතන වලින් ගන්නා වූ වර්ණ ගන්ධ රස ඕජා ස්පර්ශ කියන මේ සෑම ගනුදෙනුවක් මතම සිත පීඨනවා ඒ කියන්නේ එයා එතන නැවතුණා ආයතන අයමත සිත පීඨවනවනම් කර්ම නිර්මාණ වෙන්නේ නැත්නම් නාම රූපات එක්ක ගනුදෙනු වෙන්නේ නැත්නම් ඒ කියන්නේ එයාගේ ඉපදීම නැවතිලා එයා අරියත් බෝධියටපත් වෙලා එනම් මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා සීය පවත්නවා කියන කමඨාන අපගේ ජීවිතවල මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන සංසාර විමුක්තියටපත් වෙන්න භාග්‍යතුන් වහන්සේ අප වෙනුවෙන් දේශනා කරපු අවසාන ධම්මපදය කියලා කිව්වොත් ඒක ගොඩාක් නිවැරදියි. තවත් විශේෂ විද්‍යාත්මක භාවයක් තමයි මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩනකොට අපට කුමක් වෙනවාද කියන එක අපි දැනගන්න ඕනේ. අපිට බෑ එක අරමුණක සිත පීඩන්න. දැක්ක ගමම්ම දැකපු දේ පිළිබඳ මොනතරම් චෛතසික ඇති වෙනවද? නිකම් මේ ඇස් දෙකෙන් අතුරෙක් දිහා බලන්නකෝ ඇති වෙන සිතිවිලි ප්‍රමාණය. අම්මා තාත්තා මතක් කරලා බලන්නකෝ අම්මා බත් කවපු ඇටි, මාන්සි වෙච්ච ඇටි, උගන්නපු ඇටි මේ ඔක්කොම මතකෙට එනවා. මිතුරෙක් මතකෙට අරන් බලන්න එයාත් කතා බහ කරපු ඇටි, ආශ්‍රය කරපු ඇටි ඉස්කෝලේ ගිය හැටි මේ ඔක්කොම මතක් වෙනවා. එහෙනම් අපේ ජීවිතය තුළ අපට තියෙන ලොකුම ප්‍රශ්නය මේ ආයතන වලින් කිසිම ආයතනයකට පුළුවන්කමක් නැහැ සංස්කාර ධර්මයක් එක්ක සම්බන්ධ වුණාට පස්සේ එකම අරමුණේ සිත පීඩව ගන්න. මේ සිත ගොඩාක් දුර්වල වෙලා තියෙනවා මේ ක්‍රියාවලිය පිළිබඳව. මේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට මේ කමඨාන තුලින් උත්පත්තිය නවත්තන්නට තථාගතයන් වහන්සේ අපට දීපු උත්තරීතර කමඨානක් තමයි ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා භාවනා කිරීම. එහෙනම් ආස්වාසයේ සිත පීඨවනකොට ප්‍රාශ්වාසයේ සිත පීඨවනකොට ආශ්වාසයේ දීර්ඝකාලීනව සිත පවතිනවා ප්‍රාශ්වාසයේ දීර්ඝකාලීනව සිත පවතිනවා මේ අවබෝධය අපට ඕනේ ආයතන අයේ සිදුවෙන ගනුදෙනු මත සිත පීඨවන්න මත සිත පීඨවපු අත්දැකීම් නැත්තම් ඒ ඥාණය අපට නැත්තම් ඒ අවබෝධය අපට නැත්නම් අපි කොහොමද මේ ආයතන අයේ ගනුදෙනුව මත සිත පීඩන්නේ? අපි ගොඩාක් අසරණ වෙනවා නේද? එහෙනම් අපේ ආයතන අයේ ගනුදෙනුව මත සිත පීඩන්න නම් සිත ඉස්සෙල්ලාම එක අරමුණක පීඩවලා පුරුදු කරන්න ඕනේ. එහෙනම් එන්නා වූ සංඥාව පිළිබඳ සිත ඒ අරමුණේ පීඩන්න ඕනේ. ආපු සංඥාවට අනුව තන්පතුවට අනුව ඇතිවෙනා ප්‍රතිචාරයේ සිත පීඨවන්න ඕනේ මේ ගනුදෙනු දෙකම චිත්තානුපස්සනාවෙන් කෙරෙන්නට ඕනේ එහෙනම් මේ අවබෝධයේ ඥානය පාල වුණාම මේ භාවනා යෝගියා කල්පනා කරනවා ආස්වාසය ප්‍රාස්වාසය මත සිත පිහිටා සීය පැවතීම තුලින් මට ඕනම ආයතනයක ගනුදෙනුවක් මත සිත පීඩලා සිය පවත්වීමේ හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩලා සිය පැවැත්වීම නිසා තමන්ට මේ චෛතසික වෙන වෙනම අඳුනා ගැනීමේ හැකියාව ඇති වෙනවා මේක විශේෂ ඵලයක් මාර්ගඵල කියලා කියනවා. අපි කියන සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියලා. මේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මේ ඵලවලට මාර්ග තියෙනවා. සෝවා මාර්ගය සකු르දාගාමි මාර්ගය අනාගාමි මාර්ගය අරියත් මාර්ගය. එහෙනම් මේ මාර්ගයටපත් වෙන මේ අවබෝධය තමයි ඒ කමඨාන තුල ඒ ඵලයට කලින්පත් වෙන අවබෝධය. ඒ අවබෝධ දෙකක් අපි සාකච්ඡා කළා. එකක් තමයි ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා භාවනා කිරීම තුළින් ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින් ගනුදෙනු කරන සෑම තරංගයක් මතම සිත පීඨවීමේ හැකියාව අපට ඉනි වෙනවා දෙවෙනි කාරණාව තමයි ආස්වාසයේ මතත් ප්‍රාශ්වාසයේ මතත් සිත පීඨලා භාවනා කිරීම තුළින් වෙන වෙනමම චෛතසිකවල සිත පීඨවීමේ දක්ෂකම අපට ඇති වෙනවා. සමහර අවස්ථාවල් වල අපට හොඳට අත්දැකීම් ඇති සිතවිල්ල පාළ වුණාම ඒ සිතවිල්ල ගින් නවතින්නේ එංගලන්තේ මාරජිනිගේ ගෙදර ගින්. කොහොමද ඒක නවතින්නේ? ඉස්සෙල්ලාම බත්මිට බලනකොට අනේ මේ බත්මිට ගන්න මොනතරම් ආන්සි වෙන්නේ නැද්ද කියනකොට වෙල මතක් වෙනවා. වෙලේ ආනවා, පොළනවා, කපනවා මේවා මතක් වෙනවා. එතකොට ඒවා තරවකාර ළඟට යනවා, ඒවා විකිනෙනවා, කඩවල් වලට යනවා, මිල තීරණය වෙනවා, ආමිනේ යනවා, ඒ බඩමුට්ටු ගන්නවා, උයනවා gederin කට්ටියට බත් බෙදිලා යනවා. Tamange කොටස අරියටම කර්මානුරූපී සැකසෙනකොට ඇන්දට බට්ටි කෙනවා. ඒක අපේ පිඟානට ලැබෙනවා. මේ හැම එකක්ම මෙනෙහි කරනකොට දැන් මොකද්ද උනේ? මේ බත් මිට කොහමද ලැබුණේ කියන චෛතසිකය සිතවිලි 1500ක් විතර හදාගෙන විනාඩි 15ක් 20ක් විතර මේ සසර පුරාම ඇවිදලා විඩාවටපත් වෙලායි අපි ළඟට ආවේ. ඇයි මේ අවබෝධය අපට නැත්තේ මේ චෛතසිකයේ নানা ප්‍රකාර අනුබද්ධ සිටිවිලිත් එක්ක ගනුදෙනු කරන බව. එක සිටිවිල්ලක් තුල සිටිවිලි සිය ගණන් දහස් ගණන් ඉපදෙන බව ඇයි වටා ගන්න බැරි මේ චෛතසික වෙන වෙනම දකින ඥාණය අපට නැහැ. චෛතසිකයක් ඇති වෙලා තවත් චෛතසිකයක් ඇති වෙනකොට අර සිත නෙමෙයි වෙනත් එකක් ඇති වුණා කියලා අඳුනා ගන්න බෑ. ඒ ප්‍රඥාව අපට නෑ. ඒ නිසා ඉපදෙන ඉපදෙන සිටිවිලිත් එක්ක ඇලි ඇලි ගැටි ගැටි එටි එටි අපි සසර යනවා. පැය ගණන් අර සිටිවිලි ඔස්සේ ගමන් කරනවා. මේක පෘතුජන ස්වභාවයන් තුල පවතින සාමාන්‍ය මට්ටමක්. මේ භාවනා යෝගියාට මේක වැටෙනකොට භාවනා යෝගියා දැනගන්නවා කලින් මට මේම අවබෝධයක් ආවේ නැහැ. කපුටෙක් දිහා දකින්නකොට කපුටා විතරයි මම දැක්කේ කපුටේ කෑ ගන්න වෙන ඥාතියෙක් අද ගෙදර එන්න පුළුවන් කියලා පුරාණයේ මුතුන් මිත්තන් කියපු දෙයක් මතක් වෙනවා. එහෙනම් කපුටෙක් ගෙදර තියා බලාගෙන කෑ ගහනවා නම් ඥාතියෝ අනිවාර්යයෙන්ම ගෙදරට එනවා. ඥාතින්ට තේ හදන්න ඕනේ, කෑම හදන්න ඕනේ. අද කොහෙවත් ගිහින් බෑ ඥාතියෝ වගේක් එනවා. වැඩ රාජකාරි ඔක්කොම අවෝසි කරලා බත් වියලා තියාගෙන බලාගෙන ඉන්නවා. ආපු ඥාතියෙක් නෑ. ඇයි මේ විදිහට සිතිවිලි පාළ වෙන්නේ? කපුටා දැක්කාම කපුටා දැක්කා කියනකොට එක සිතිවිල්ලක් කපුට පිළිබඳ ඉඟිවැකි තියෙනවා නම් අනාගත වාක්‍ය කියලා තියෙනවා නම් ඒ අනාගත වාක්‍ය අපට මෙනෙහි වෙනකොට ඉඟිවැකි මෙනෙහි වෙනකොට අපට තේරෙන්න ඕනේ කපුට දැක්ක සිටිවිල්ලෙන් වෙනත් සිටිවිල්ලකට සිත වෙනස් වුණා নানা ප්‍රකාර සිටිවිලිත් එක්ක මේ සිත ගනුදෙනු කරමින් ගමන් කරන්න සූදානම් වෙලා දැනටමත් සිටිවිලි කීපයක් ඇති වෙලා ඇයි කපුට දැක්කේ එක සිටිවිල්ලකින් අපට පිළිබඳ කරුණු කාරණා මතක් වුණේ තවත් සිටිවිලි වලින් මේ සිටිවිලි වලින් වෙන වෙන දේවල් මතක් වෙන බව දැනගත්තේ තවත් සිටිවිල්ලකින් තමන් මේ වගේ අවබෝධයක ඉන්නවා චෛතසික වෙන වෙනම දකින්න පුළුවන් හැකියාවේ ඉන්නවා කියන එක වටාගත්තේ තවත් සිටිවිල්ලකින් එහෙනම් එක සිටිවිල්ලක් ඇති වෙනකොට ඒ සිටිවිල්ල තුලින් චෛතසික දාස් ගණන් ඇති වෙලා නිර්මාණය වෙලා මේ අවබෝධය එයාට ලැබෙනවා. ඒකයි මේ ඵලයට යන්න කලින් ඵලයට අදාළ ඒ ගැටලු निराකරණය කරගැනීමේ ඥානයන් එම සිටිවිලි පාළ වෙනවා නම් ඒකට අපි කියනවා ඒ ඵලයට අදාළ මාර්ගය කියලා. එහෙනම් මේ සිටිවිලි පාළ වෙන්නේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨලා සිය පැවතුවත් විතරයි. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨවලා භාවනා කරන භාවනා යෝගියාට තුන්වෙනි මාර්ගයත් පෑදෙනවා. මොකද්ද මේ තුන්වෙනි මාර්ගය කියලා බැලුවාම ආස්වාසය වෙනමත් ප්‍රාස්වාසය වෙනමත් අඳුනාගෙන දෙකටම එක විදියට සැලකීමේ හැකියාව පාළ වෙනවා. ඇයි ආස්වාසයට පාවිච්චි කරන සීයත් ප්‍රාශ්වාසයට පාවිච්චි කරන 100ත් ධාරිතාවෙන් ගත්තාම සමානයි. එන ආශ්වාසයට මෙච්චරයි ප්‍රාශ්වාසයට මෙච්චරයි කියලා වෙනස් කරන්නේ ආශ්වාස වෙනකොට ඒකට පාවිච්චි කරන 100ේ ධාරිතාවම ප්‍රාශ්වාසයටත් ඒ ධාරිතාවම පාවිච්චි කරනවා. එහෙනම් ඈට පෙනුණා කනට ඇවුණා දිවට දැනුණා සමට හැඟුණා සිතට සිතුණා එයා කිසිම වෙනසක් නැතුව එකම තරංගයක් පණිවිඩයක් වශයෙන් ලබා ගන්නා වූ දක්ෂකම එයා තුලින් ඇති කර ගන්නවා මේක මේ මාර්ගයේ වඩන උත්මයා තුල නිර්මාණය වෙන මාර්ගයට අදාළ ප්‍රතිඵල එනම් මේ තුන්වෙනි ගුණය කොච්චර ශ්‍රේෂ්ඨද කියලා බැලුවාම එයා සෑම චෛතසිකයක්ම කිසිම වෙනසක් නොවි එකම ධාරිතාවෙන් සලකනවා. පේනකොට කලබල වෙනවා, ඇයෙනකොට නිවෙනවා, මේ අඩුව හැදෙනවා. ඇයෙනකොට විතරක් කලබල වෙනවා, පේනකොට නිවෙනවා, ඒ අඩුවත් ඇදෙනවා. පෙනුනේ සාමාන්‍ය දෙයක්, ඇවුනේ සාමාන්‍ය දෙයක්, මාසයක් විතර දොස් කිය කිය නිඳා කර කර බයිනවා, මේ අඩුව ඇදෙනවා හේතුව පෙනුනේ කොච්චරද එච්චරයි කතා කරන්නේ. කොච්චරද කතා කළේ එච්චරයි සිතන්නේ. වැඩිපුර සිතේ කොඳුරන්නේ සති ගණන් මාස ගණන් මේ ඥාණය එයා තුලින් ඇති වෙනවා. එහෙනම් ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා භාවනා කරන මේ ආර්ය ශ්‍රාවකයා තුල මේ තුන්වෙනි ඥාණය පාළ වෙනවා. ඒ තමයි සෑම සිටිවිල්ලක්ම එකා සමානව සැලකීමේ ගුණාංගය එයා තුලින් ඇති වෙලා නැවත ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩලා සිය පවත්නකොට නැවත යාට ගුණාංගයක් මතුවෙනවා ඒ තමයි ආස්වාස වෙනකොටත් ප්‍රාස්වාස වෙනකොටත් එයා මේ දෙක තුල කැළඹෙන්නේ නැතුව ඉවසීමෙන් සිත බලාගෙන ඉඳීමේ හැකියාව එහෙනම් එයාගේ ඉස්සර අපිට ඕනම කෙනෙක් ඕනම විදියට ඇසිරෙන්න පුළුවන් ඕනම විදියට වචන කතා කරන්න පුළුවන් ඕන විදියට ගනුදෙනු කරන්න පුළුවන් එයා වෙනස් වෙන්න හේතුව එයා මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨලා සිය පවත්වලා මේ සෑම ගනුදෙනුවක්ම ඉවසීමෙන් බලාගෙන ඉන්න ಗುಣධර්මය එයා දන්නේම නැතුව වඩාගෙන අද අපි කොච්චර භාවනා යෝගිව ඉතියත් අවුරුදු ගණන් භාවනා කළත් ඈ ඉදිරියේ යම්කිසි දෙයක් පේනවනම් කන ඉදිරියේ යම්කිසි දෙයක් ඇයෙනවනම් කය ඉදිරියේ යම්කිසි දෙයක් වෙනවනම් අපි කලබල වෙන්නේ නැද්ද මෛත්‍රී භාවනාව අවුරුදු 20ක් වඩපු භාවනා යෝගියෙක් බස් එක ආසනයක වාඩි වෙලා ඉන්නකොට හොඳට කට පුරා බීගත්ත මිනිස්සෙ ළඟ වාඩි වෙලා එයාගේ ඇඟේ ඒත්තු වෙවි උරපත්තේ ඔළුව තියා නිදා ගන්නවා නම් එයාගේ භාවනාව අතුරුදාන් වෙලා ළඟ ඉන්න මිනිස්යාට විරුද්ධව නැගී හිටින් නැද්ද වචන කියවෙන්නේ නැද්ද කොන්දස්තර මාත්‍යයට අපි චෝදනා කරන්නේ නැද්ද කොයි එයාගේ මෛත්‍රී භාවනාව අතුරුදාන් වෙලානේ. එනම් මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨලා භාවනා කරන මේ උත්තමයා තුල ඇතිවෙන ආර්ය ගුණාංගය තමයි ආස්වාස ප්‍රාස්වාස වලදී කැළඹෙන්නේ නැතුව ඉවසීමෙන් ඒක දිහා බලාගෙන ඉන්න ගුණය දිනු වෙනවා දීර්ඝ කාලීනව කරගෙන යනකොට එහෙනම් ඈට පේන කොටත් කනට ඇහෙන කොටත් සිතට දැනෙන කොටත් දිවට දැනෙන කොටත් නාසයට ඇඟෙන කොටත් එයා කලබල වෙන්න කන්තිය තුලින් වෙන දේවල් දිහා බලාගෙන ඉන්නවා එහෙනම් ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩලා ඉන්න භාවනා යෝගියා කල්පනා කරනවා තවත් මොනවද මන් තුල වැඩෙන ධර්ම කියලා බලනකොට එයා කය අමතක කරලා පුද්ගල ස්වභාවය අමතක කරලා කර්මා කර්ම ඵලය අවෝසි කරලා එයා ආස්වාස ප්‍රාස්වාසයේ ගින මේ පුංචි සුලම් රැල්ලට එයා සීමා වෙලා එයාගේ කය සෑල්ලු වෙලා සිත සෑල්ලු වෙලා ඇයි ආයතන පා අමතකයි කය අමතකයි පුද්ගල ස්වභාවය අමතකයි පුළුන් රොඩක් වාගේ සෑල්ලුවෙන් ඉඳලා එයා මේ සෑල්ලුවේ අත්දැකීම ප්‍රත්‍යක්ෂ කරගන්නවා. මේ පස්වෙනි ගුණාංගය එයා තුල මතුවෙනකොට පාළ වෙනකොට ඒ උත්තමයා දැනගන්නවා ඇසට කනට දිවට නාසයට සමට සිතට කුළුගෙඩි පාරවල් වාගේ මොනම සංස්කාර ධර්මයක් ඇතුළු වුණත් සංඥාවක් ඇතුල් වුණාත් මේ වගේ පුළුන් ගොඩක් වාගේ මු르දුව ගන්න ඕනේ මේ මු르දුකමේ සුවය අත්විඳින්න ඕනේ මා පරිමාණ අනතුරු වෙනවා ඇත්තද එහෙමත් උනාද කියලා ඒක සරල කාරණාවක් වශයෙන් ගන්නවා දරුවේ කතුරුදාන් වෙලා ඉතුවක්කාරකමට එයාගේ ජීවිතය ගොඩනාගෙන ඇත්තද කවදරි එයා නැති වෙනවා ඒක දන්නවා ඒ දවස අද වෙන්නේ නැති කියලා එයා සාමාන්‍ය කාරණාව පසෙන් ගන්නවා මිසක් කැතිපොළු අරගෙන දරුවා හොයන්න යන්නේ අපගේ ඉඩම බලාකාරයෙන් කෙනෙක් වපුරනවා ඇත්ත තමයි ඉතින් මැරෙනකොට මේක අත්හැරලා යන්න එපාය එතකොට කවුරුරි කෙනෙක් මේක වපුරනවනේ ඒ දවස අද වෙන්නේ නැති එහෙනම් මම නැති කාලේ වෙන කෙනෙක් වපුරනවා නම් අදල පුරවාම මොකද? එයාට නගුල පූජා කරනවා. මේක උදැල්ලෙන් කොටන්න එපා. මේ නගුලෙන් මේක ආන්න. මේක තවත් පාසු කරගන්න කියලා ඉස්සතින් ඇරිලා යනවා. මේ විදියට ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයට ගෝචර වෙන සෑම සංස්කාර ධර්මයක්ම සරල ලෙස අල්පේච්ඡතාවයෙන් මුරුදු ලෙස ගන්න පුරුදු වෙනවා මේ ගුණාංගයත් එයා තුළින් පාළ වෙනවා එනම් ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා භාවනා කරන භාවනා යෝගියා මේ වගේ ಗುಣධර්ම වලින් දවස ගානේ එයා පෝෂණය වෙනවා දියුණු වෙනවා බලන්න මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨලා භාවනා කරන භාවනා යෝගියා පුරුදු වෙනවා ඇසට පේනවා කනට ඇහෙනවා දිවට දැනෙනවා සමට හැඟෙනවා සිතට සිතෙනවා මොකවත් මං ගනුදෙනු කළේ නෑ මගේ වැඩේ මොකද්ද ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨවීම මගේ වැඩක් බලාගෙන මං ඉතියා මේ අවබෝධයේ පාළුණාම එයා කියනවා ලෝකේ කිසිම කෙනෙක් මං අදන්නේ මගේ වැඩේ මං කරගෙන යනවා මොකද්ද වැඩේ ආවේ මිනිසත් භවයට නිවන් දකින්න මම අනුන්ගේ දේවල් ඕපාදු පොහොයන්නේ අනුන් අදන්නේ මගේ අඩුව හදනවා මම ආවේ ඒකටයි ඒ අවබෝධ ඥානය පාළ වෙනවා මේ ඥානය පාළ වුනේ නැත්නම් එයා මොනවද කරන්නේ? අනිත්‍ය භාවනා කරනවද? අනිත්‍ය වේලාවට දත්මදිනවද? ඒගොල්ලෝ ධර්මයේ ශ්‍රවණය කරනවද? සිල් රකින්නවද? ඒගොල්ලෝ වෙලාවට දන් ගන්නවද? විකාලේ රකින්නවද? විනය රකින්නවද? මේක ඔය ඔය ඉන්නවා ජීවිත කාලෙම ඕපදූප වලට කැප වෙලා අන්තිම කාල වෙනකන් Tamante කියලා වැඩක් කරගෙන නැහැ. ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩා සීය පවත්තන මේ භාවනා යෝගියාට තේරෙනවා මෙච්චර දේවල් ඇයෙනවා මට ඇවුන්නේ ඇයි මම ආස්වාස ප්‍රාස්වාස මත හිටියා මෙච්චර දේවල් මට පේනවා මොකවත් මට පෙනුන්නේ ආස්වාස ප්‍රාස්වාස මත මගේ සිත පීඩා සිටියා මෙච්චර චෛතසිකවල් ඉපදෙන්න පුළුවන්කම තිබුණාන් මට මොකවත් ඉපදුන්නේ හේතුව ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩා සිටියා ගඳක් දැනුණාද සුවඳක් දැනුණාද මට ඒ ගැන කල්පනාවක් නැහැ හේතුව ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩා සිටියා එහෙනම් චර්යාවේ මොනම ඇසිරීම් රටාවකින් මොනම දේ වුණාද කියලා මම දන්නේ මම එකතැන වෙලා එරමණිය ගොතාගෙන ඇස් දෙක පියාගෙන ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩා ඉටියා එහෙනම් මේ සිත පීඩා ඉටියොත් අනවශ්‍ය ගනුදෙනු මොකවත් වෙන්නේ අපි කාගේවත් ඕපදූප හොයන්නේ ඇස මගේ නෙමෙයි එහෙනම් ඇසේ ඕපදූප මට වැඩක් නැහැ කන මගේ නෙමෙයි. කනේ ඕපදූප මට වැඩක් නැහැ. නාසය මගේ නෙමෙයි. නාසයේ ගන්ධයේ සුවඳේ තියෙන ඇලීම් ගැටීම් ඕපදූප මට වැඩක් නැහැ. කය මගේ නෙමෙයි. ඒ නිසා පැවැත්මට කිසිම චර්යාවෙන් ඒ පංචකාම චර්යාවෙන් මට වැඩක් නැහැ. කට මගේ නෙමෙයි. ඒ නිසා කාටවත් මම උත්තර බනින්නේ මගේ ප්‍රශ්නෙට උත්තරේ මම දන්නේ නැත්නම් තාම රාත්තුන් නැත්නම් මොකටද මම අනුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ? කට මගෙන් නෙමෙයි කියන මානසිකත්වයට පැමිණෙනවා. සිතේ අයිතිකාරයා මම නෙමෙයි ඒ නිසා සිතෙන් මට වැඩකුත් නැහැ ආස්වාස ප්‍රාස්වාස මත මම කොහොමද සිත පීටලා ඉතියේ මේ විදිහට මගේ වැඩක් බලාගෙන මම ඉන්නවායි කියලා ආයතන අයෙම්ම එයා ඉල්ලා අස්සෙනවා එහෙම නැත්නම් විස්්‍රාම යනවා විශ්‍රාම ගියාට පස්සේ නැවත ආයතනයට ඇතුල් වෙලා එයාගේ වැඩ රාජකාරි කරන්න බෑ අවසර නැහැ. විශ්‍රාම ගියොත් එයා ගෙදර යන්න ඕනේ. මේ වාගේ අපි මේ ආයතනවල සේවකයෙක් වශයෙන් ඉන්නවා. අසකන දිව නාසය සම කියන ආයතන අයට අපි කියන්නේ සල ආයතන එන ආයතන අයේ සේවා කරන නිසා ආවල් දේ දැක්කා ඒක මතක තියාගෙන ඉන්නවා ආයෝජනය කරගන්නවා ආවලා මෙම කිව්වා ඒක ඇවුනා මතක තියාගෙන ඉන්නවා ඒ කියන්නේ ආයතන වල අපි සේවකයෝ අපි මේ ආයතන වල ගනුදෙනු කරනවා මේ අවබෝධය පාළ වුණාට පස්සේ ආයතන අයෙම වැඩකාරකමින් ඒ සේවෙන් යා විශ්‍රාම යනවා කිසිම දෙයක් ගනුදෙනු කරන්නේ ඒකයි රාතෙක්ගෙන් ආනකොට ස්වාමිනී මේ පැත්තෙන් කවුරුරි ගියාද? ඡායාව අනපායිනී ඡායාව ගියා මොකද්ද කියලා දන්නේ කියලා කියනවා. එයා දන්නේ නැහැ ගියේ කවුද ඇයි ගියේ ඇයි මෙයා කලබල වෙලා දුවන්නේ මොකද්ද කියලා හොයන්නේ ඕපදු හොයන්න උන්වහන්සේට වැඩක් නැහැ ඒ ක්‍රියාවලියෙන් එයා විස්්‍රාම අරගෙන මොනවාරි දැක්කද රූපයක් නම් දැක්කා මොකද්ද කියලා මතක නැහැ ඒ කියන්නේ දැකපු දේ මොකද්ද කියලා හොයන්නේ බලන්නේ නැහැ. ඒ ආයතනයේ චර්යාවෙන් විස්්‍රාම ගිල්ලා. නමුත් අපි දැකපු දේවල් මොනතරම් මතක තියාගෙන ඉන්නවද? අපි සිතන සිතවිලි පිළිබඳ මොනතරම් මතකයක් තියෙනවද? ඇයිච්ච දේවල් පිළිබඳ මොනතරම් මතකයක් තියෙනවද? එහෙනම් ආනාපාන සති භාවනාව තුළ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨා සීය පැවැත්වීම කියන කමඨාන මොනතරම් ශ්‍රේෂ්ඨද අපගේ මාර්ගඵල නිවන් අවබෝධයේ පිණිස එහෙනම් මේ භාවනා වඩන මේ ආර්ය ශ්‍රාවකයා වටා ගන්නවා මේ භාවනා වඩනකොට මේ භාවනාවේ පියවරවල් මෙහෙම තියෙනවා මේම මේම වඩනකොට මේ ආකාර චෛතසික පාළ වෙලා මේ මේ චෛතසික වලින් මෙවැනි අවබෝධ මාර්ග අවබෝධ ඵල අවබෝධ Tamanට ඇති වෙනවා. එහෙනම් අපි දැක්කා කායානුපස්සනාව අවබෝධ වෙන හැටි වේදනානුපස්සනාව අවබෝධ වෙන හැටි චිත්තානුපස්සනාව අවබෝධ වෙන හැටි ධම්මානුපස්සනාව අවබෝධ වෙන ඇති. එහෙනම් සෑම සංස්කාර ධර්මයක්ම ඇස කන දිව නාසය සමසිත එක්ක ගනුදෙනු කරනකොට සෑම ආයතනයක්ම පඨවිය ආපෝ වායෝ තේජෝ කියන මට්ටම් අතරකින් මේ සංස්කාර ධර්මයෝ ගනුදෙනු කරනවා මට්ටම් අතරම අපි අදන්නට ඕනේ එහෙනම් අපගේ ආයතන අය පිළිබඳ අවබෝධය ලබා දුන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨ වීමේ කමඨාන අපිව අපට තේරුම් කරලා දුන්නේ අපේ අඩුපාඩු අපට වටහා ගන්න පුළුවන් උනේ මේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඩා සිය පැවතීමේ කමඨාන එහෙනම් මේ කමඨාන වඩන ආර්ය ශ්‍රාවකයා ඒ තථාගතයන් වහන්සේගේ සරණාගතයා මේක හරියට වඩනවා නම් මේ අවබෝධයන් එයා තුලින් ඇති වෙනවා එයා දන්නේම නැතුව මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙලා සම්මා දෘෂ්ටියටපත් වෙලා සෝවාන් වෙනවා. ඒ සම්මා දෘෂ්ටියේ තියෙන ධර්මතාවයේ දැකලා ඒ ධර්මතාවයේ තියෙන අඩුව හදලා එයා සකු르දාගාමි වෙනවා. තාම නිවිලා නැහැ කියන එක දැනගත්තාම සියුම් සියුම් දේවල් ඔයලා ඒක අඳුනාගෙන අවබෝධ කරගෙන හදන්න පටන් ගන්නවා. ඒක ඇදුවාම එයා අනාගාමි වෙනවා. එහෙනම් දැනුත් ආයතනය ක්‍රියාත්මක වෙනවා. කර්ම ගොඩ නැගෙනවා. එහෙනම් ඇදිච්ච දේවල් හදලා වැඩක් නැහැ. ඇදෙන දේවල් හදලා වැඩක් නැහැ. ඇදෙන්න තියෙන දේවලුත් ඇදෙන්න ඕනේ. එහෙනම් අනාගතේ කර්ම ඇති නොවෙන්නට කර්මයක් නැති ආයතන බවට පත් මේ ආයතන අයම කර්ම තොරව ක්‍රියාත්මක කිරීම පවත්වා ගැනීමේ ඥාණයට සමවැදිලා චිත්තානුපස්සනාව කරන කොටගෙන සෑම සංස්කාර ධර්මයක් මත සිත පීඨවලා සිය පවත්නවා ඒ කියන්නේ කර්ම කවදාවත් ඇති වෙන්නේ එයා නැවතිලා සසරෙන් එතර වෙලා අරියත් බෝධියටපත් වෙලා එහෙනම් මේ විදියට මේ කමඨාන අපි වඩන්නට ඕනේ. මේ පියවරවල් පිළිබඳව අවබෝධය ලබලා මේ ආකාරයට ප්‍රගුණ කරන්න ඕනේ. මේ කමඨාන වඩනකොට මේ මේ සංදිස්ථානවල මේ මේ අවබෝධ ඥාන ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ ඒ ඥානවලට අනුව මේක දියුණු කරනවා නම් වඩනවා නම් ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවය අවසාන භවයේ බවට පත් වෙනවා එහෙනම් අද අපි ශ්‍රවණය කළේ ආනාපාන සති භාවනාව තුළ ආස්වාස මත ප්‍රාස්වාස මත සිත පීඩා සිය පැවතීමේ කමඨාන එහෙනම් මේ කමඨාන උඳින් සිතේ ධාරණය කරගන්න මේ කමඨාන් ධර්ම දේශනාව නැවත නැවත මෙනෙහි කරන්න සී කරන්න ජීවිත කාලෙම සෑම අවකාශයක් තුළම මේක වඩන්න පුරුදු කරන්න සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙන්න ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ ඉතුරු වෙලා තියෙන ආයස කාලය තුල අවශ්‍ය කටයුතු නිමා කරගෙන පිරිණිවීමේ කටයුතු මේ කමඨාන තුලින් කමඨාන් දේශනාව තුලින් අපි සියලෝම දෙනාට සිදු වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි